දේශ විකාශනය කරන ධර්ම දේශනාමය අවස්ථාවේ මාතෘකා වශයෙන් අද දිනේ මෙම ධර්ම දේශනාවට හේතුව වශයෙන් යොදාගන්නේ වත්තුපම සූත්‍ර දේශනාවයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තුන්ලොවක් සනසවමින් දේශනා කර ඒ උතුම් සද්ධර්මය ශ්‍රවණය කරන මොහොත අපි හැම දිනාගේම ජීවිතේ තාමත්ම වාසනාවන්ත අවස්ථාවක් වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරා වූ උතුම් ධර්මයක් අපේ ජීවිතයට සම්බන්ධ කරගෙන ජීවිතය අපේ ජීවිතයේ ප්‍රායෝගික දෙයක් බවට පරිවර්තනය කරගත්තොත් එය වඩාත් අපේ ජීවිතයට සැනසීම ලබා දෙන්නට හේතු ආසනා වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරා වූ ස්වාක්ඛාත වූ තුන් ධර්මෙහි පරයාප්ති ශාසනය ප්‍රතිපත්ති ශාසනය ප්‍රතිවේද ශාසනයයි අවස්ථා තුනක් සඳහන් වෙනවා. පරියාප්ති ශාසනය තමයි ඒ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ දේශනා කර උතුම් ධර්මය සූත්‍ර දේශනා ඇසුරින් දේශනා කිරීම දැන ගැනීම ඒ සූත්‍ර දේශනා ඇසුරින් අපි දැනගන්නා වූ ධර්මය අපේ ජීවිතයට එකතු කරගෙන ජීවිතය තුල ක්‍රියාත්මක වෙන්න ගත්තට පස්සේ එය ප්‍රතිපත්තිදායක ධර්මයක් බවට පත් වෙනවා. ඊට පසුව තමයි අපට මේ ධර්මයේ ප්‍රතිඵලය ප්‍රතිවේදය ලබන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා අසන ධර්මයක් අපේ ජීවිතය තුල ක්‍රියාත්මක විය යුතුයි. ක්‍රියාත්මක වීම අපේ ජීවිතය තුළ ප්‍රතිඵල ලැබීමට අවස්ථාව උදා කරලා දෙනවා. ඒ නිසා තුන්ලොවක් සැනසූ ඒ බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මය අසන මොහොතේ අපේ සිත් සතන් තුළ මනවින් එය ධාරණය කරගත යුතු වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර දේශනා තුරේ මධ්‍යම නිකාය නම් සූත්‍රය දේශනාව තුල වත්තුපම සූත්‍ර දේශනාවක් එයි එක සූත්‍ර දේශනාවක් වශයෙන් සඳහන් වෙනවා. ඊ타ත්ම වටිනා දේශනා මධ්‍යම නිකායේ පළවෙනි කොටසේ සඳහන් වෙනවා. එයින් එක සූත්‍ර දේශනාවක් තමයි වත්තුූපම සූත්‍ර දේශනාව කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ සඳහා අපට මේ දේශනාවේ මුලින්ම උපමාවකින් තමයි කරුණ විස්තර කරලා දෙන්නේ. යමක් කළ යුතු වන්නේ කෙසේද යන්න උපමාවක් අරගෙන බුදුරජාණන් වහන්සේ මුලින්ම උපමාවක් පෙන්වන සූත්‍ර දේශනාව. සමහර සූත්‍ර දේශනාවල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උපමාව අවසානයේ දේශනා කරනවා. මේ දේශනාවේ මුලින්ම උපමාවක් දේශනා කරලා අපට පෙන්නනවා භාග්‍යවත් බුදුරජාන් වහන්සේ යමක් කළ යුත්තේ කෙසේද කියලා. ඒ සඳහා වත්ූපම සූත්‍ර දේශනාවේ අපට යොදාගන්නේ වස්ත්‍රයක්. නිවරදිව වස්ත්‍රයක් අවශ්‍ය පාට ගැන්වීම සඳහා කළ යුත්තේ කෙසේද කියලා. ඒ සඳහා වස්ත්‍රය මනවින් පිරිසුදු කරගත් වස්ත්‍රයක් විය යුතුයමයි. එය පිරිසිදු කරගන්නට නොහැකි වූ වස්ත්‍රයක් වුණොතින් ඒ වස්ත්‍රය සඳහා අපි භාවිතා කරන නිල් පාට හෝ රතු පාට හෝ කහ පාට හෝ මදටිය පාට හෝ එවම් පැහැයක් නියම ආකාරයෙන් මේ වස්ත්‍රයට ඇතුල් වෙලා ඒ වස්ත්‍රය තුලින් දකින්න ලැබෙන්නේ නැහැ. එතකොට යමෙකුට කරන්න පුළුවන් මේ වස්ත්‍රය පිරිසුදු කිරීමකින් තොරව දූවිලි සහිත කුණු සහිත අපවිත්‍ර වස්ත්‍රයක් මේ සඳහා යොදාගෙන කෙනෙක් මේ පාට ගැනීම කරන්නට යනවා එසේ කරන්නට යනකොට ඒ පුජ්‍යලයා බලාපොරොත්තු වෙනවා මෙහි මනවින් දීප්තිමත් පැහැයක් මේ වස්ත්‍රය තුලින් ලබා ගන්නට එසේ බලාපොරොත්තුෙන් මොහු අපවිත්‍ර වූ දුර්වර්ණ වූ වස්ත්‍රයක් හරියට කල යුතු ක්‍රමය දැනගන්නට දැනගත්තේ නැතුව මේ වස්ත්‍රය අර පාට ගැනීම කරන්නට යනවා. එතෙන්දි සිදු වෙනවා පාට ගැන්වීමක් කරනවා ඒ පාට ගැන්වීමෙන් පසුව ඔහු බලාපොරොත්තු වෙන වර්ණය පැහැය නියමාකාරයෙන් එන්නේ නැහැ. එය බලාපොරොත්තු වෙන බැබලීම ඇතිවන්නේ නැහැ. ඒ නිසා ආරම්භය නිවැරදි නැහැ. ආරම්භය නිවැරදි නැති වූ තැන ඊට පසුව කෙරෙන වැඩ ටිකද පිළිවෙලක් විදියට කෙරෙලා ප්‍රතිඵලය යහපත් විදියට ලැබුණේ නැහැ. එතකොට ඔහු මහන්සියක් දරනෝ ඔහු ඒක සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය යොදා ගන්නවා හැබැයි බලාපොරොත්තු වර්ණයකින් තොරව ඔහු මේ වස්ත්‍රය පාට ගැනීමක් කරා ඔහුට අවශ්‍ය නිල් පාට මැනවින් ලැබුණේ නැහැ ඔහුට අවශ්‍ය රතු පාට මැනවින් ලැබුණේ නැහැ. ඔහුට අවශ්‍ය කහ පාටත් මැනවින් ලැබුණේ නැහැ. ඔහුට අවශ්‍ය මදටිය පාටත් මැනවින් ලබා ගන්නට බැරි වුණා. ඊට පසුව ඒක පුජ්‍යලයක් මේ ආකාරයට වස්ත්‍රයක් පඳු පාට ගැනීම කරන්නට පුළුවන්. ඊළඟට තවත් කෙනෙක් වස්ත්‍රයක් මේ සඳහා හරි අවබෝධයක් ඇතුව හරි අවබෝධයක් ඇතුව වස්ත්‍රය පිරිසිදු කරලා සෝදලා වීරලා ඊට අවශ්‍ය විදියට මූලික පසුබිම සකස් කරනවා. ඔහු මනවින් දන්නවා මේ වස්ත්‍රය මා පාට ගැන්විය යුතුය නම් එය බැබලෙන පාටක් ලබා ගන්නට ඕන නම් මුලින්ම කල යුතු දේ නිවැරදිව කරන්නට ඕන. ඒ නිසා ඊළඟට ඔහු අර මුල් පිළිවෙල ලස්සනට සකස් කරලා ඊළඟ අවස්ථාවේදී අවශ්‍ය පඳු නියම ආකාරයට ඒ විදියට භාජනයකට දාලා ඒ පාට ගැන්වීම සඳහා අර වස්ත්‍රය ඒ සඳහා යොදා ගන්නවා. දැන් අවශ්‍ය පමණට අවශ්‍ය පදමට මේ වස්ත්‍රය ඒ පාට ගැන්වීම කරාට පසුව ඔහු ඒ වස්ත්‍රය රැගෙන નિયમિત වේලීම් ආදිය කරලා ඊට පස්සේ බලනවා මේ වස්ත්‍රය දිහා ඔහුට ලැබෙන්නේ සතුටක්. ඔහුගේ මහන්සිය ප්‍රතිඵලදායකයි. ඔහු වැඩේ නියමාකාරයෙන් කරන්නට දැනගත්තා මැනවින් කරා අවසානයේ හොඳ ප්‍රතිඵලයක් ලබා ගත්තා මේ බාහිරව අපට දකින්ට ලැබෙන උපමා අවස්ථා දෙකක් බුදුරජාණන් වහන්සේ මේ වස්ත්‍රයක් උපමා කරගෙන පෙන්눔 කරනවා වස්ත්‍රයක් උපමා කරගෙන පෙන්눔 කරනවා බලන්න මේ දේශනාව අපේ ධර්ම මාර්ගයට කොච්චර වැදගත් වෙන දේශනාවක්ද මුලින් කල යුතු කොටස මනවින් දැන මනවින් කලේ නැත්නම් අපට යහපත් ප්‍රතිඵලයක් ලැබෙයිද ලැබෙන්නේ නැහැ ඒ නිසා මේ ශාසනයේද මේ ධර්ම මාර්ගයේද මේ නිවන් මාර්ගයේද ගමන් කරන්නා වූ අප හැම දෙනාම හොඳින් මනවින් යමක් කරන්නට ඕනේ කරන දේ හරි අවබෝධයක් ඇතුව කරගෙන ගියොත් යහපත් ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව තුල බලාපොරොත්තු වෙන අවසානයේ පිරිසිදු බැබලෙන සිතක් නිර්මාණය වෙන ආකාරය. දුක කියන එක උරුම කර නොගත් දුකෙන් එතර වුණු අවබෝධයක් ලබන්න පුළුවන් සිතක් ඇති කරගන්න ආකාරය බලන්න මේ දේශනාව අපට කොච්චර වැදගත් වෙනවද නියම ආකාරයකින් යමක් කරන්නට ඕන නිසා අර ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරා වූ උතුම් ධර්මය මුල මැද අග යහපත් වූ ධර්මයක්. එය මනවින් දේශනා කරලා තියෙනවා. මුලින් කල යුතු විදිය මුලින් කල යුතු දේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එතකොට ඒ දේශනාව අනුගමනය කරන හැම දිනාම එය මනවින් දැනගෙන මුල් පියවර තබන්නට ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ දෙවනුව ලබාගත යුතු ක්‍රමය දෙවෙනි පියවර දේශනා කරලා තියෙනවා මැනවින්. ඒ දේශනාව ඒ දෙවෙනි පියවර ලබන්න පළවෙනි පියවරෙන් අපි ගමන් කරලා දෙවෙනි පියවර මැනවින් ලබාගත්තට පස්සේ තුන්වෙනි අවස්ථාව අපට ලැබෙනවා මේ ස්වාක්කාත ධර්මයේ දේශනාව එහෙමයි. පරියාප්ති ප්‍රතිපatti ප්‍රතිවේද මේ අවස්ථා තුන ලබන්නට ඕන මේ මනුස්ස ජීවිතයක් ලබා ගත්තා වූ අපි ඊතා දුර්ලභ අවස්ථාවකුයි උරුම කරගෙන තියෙනවා හැම වෙලාවෙම කල්පනා කරන්න manussත්වයක් ලබා ගත්ත මේ මොහොත වටිනවා ඒ වටින්නේ ඇයි අපි manuss ලෝකයේ ඉන්නකොට අපට මේ ජීවිතේ හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් පසුබිමකයි අපි ඉන්නේ. ඒ අවබෝධය ලබා ගන්නටන් සම්බුද්ධ ශාසනයක් බුද්ධ දේශනාවක් ජීවමාන කාලයකත් අපි උපදින්න ඕන. නැත්තම් අපට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. නියමාකාරයෙන් ජීවිතයත් ලෝකයත් තේරුම් ගන්නට ඊළඟට මේ මනුස්ස ජීවිතයත් අඩුපාඩුවක් නැතුව මනවින් යමක් අවබෝධ කරගන්න හැකියාව ඇති පිරිසක් වශයෙන් ඉපදුණු මිනිසයා මේ ලෝකයේ දිහා මනවින් බලන්ත පුරුදු වෙන්න ඕන. ඔබට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය මේ ඇසට පේනවා. මේ කනට ඇහෙනවා. හැබැයි මේ තියෙන తත්වය ඔබට දකින්න පුළුවන් දහම් ඇසක් දහම් නුවණකුත් ඔබේ ළඟ තියෙන්නට ඕන. දහම් නුවණක් දහම් ඇසක් මේ ලෝකේ ඔබට තියෙන්නට ඕන. ඊට අවස්ථාව ලැබෙනවා කල්යාණ මිත්‍ර සම්පත්තිය. කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් එවැනි අවස්ථා උදා වෙනවා ඔබ අප හැම දිනාටම. දැන් මිනිස්සෙක් වෙලා ඉපදුනා වූ අපි මේ ලෝකයේ දෙස අපට ඇහැට පේන කනට ඇහෙන දේවල් දිහා බලමු. කොතරම් දේවල් සිදු වෙනවද ලෝකේ සෑම තත්පරයක් තුලම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් ධර්මයේ හොඳ අවස්ථා මේ ලෝකයේ පුරා හැම අවස්ථාවෙම දකින්න ලැබෙනවා. එහි ප්‍රධාන දෙයක් තමයි දුක කියන එක. අනිත්‍යතාවය කියන එක. අපට කොතරම් පේන දැනෙන ලෝකෙද අපි ඉන්නේ. හැබැයි අපට එහෙම දුක ගැන හෝ අනිත්‍ය ගැන හිතනවට වඩා අපි වැහිලා මුලා වෙලා නෙවිද ලෝකේ ඉන්නේ. අවබෝධය ලබන්න ඕන තැන ඉඳගෙන අපි කරන්නේ අවබෝධය ලබන වැඩද? නැහැ. අපි සිත රත් වෙනවා ධර්මය නැති වුණාම රත් වෙනවා දැන් මේ වත්තුම සූත්‍රයේ රත් වෙන දේවල් පිළිබඳ කියනවා. රත් වෙන්නේ ගිනි ගන්නෙ කොහොමද? රාගයෙන් රත් වෙච්ච ලෝකයක් ඔබට ඇහෙනවා, පෙනෙනවා නැද්ද? රාග රක්ත ලෝකයක්. ඔබ කල්පනා කරන්න මේ ලෝකේ මම මමත් එහෙමද? මේ ලෝකයේ මිනිස්සු දේශයෙන් භරිත වෙලා දේශ භරිත ලෝකයක අතරමං වූ මිනිස්සු ඔබට දකින්න ලැබෙනවා ඒ මිනිස්සුන්ගේ වැඩ අසන්ත ලැබෙනවා ඒ මිනිස්සුන්ගේ වැඩ නිසා ඔබ දුකට කරදරයටපත් වෙනවා ඔබ විතරක් නෙවෙයි අහිංසක තිරිසන් සත්වෝ පවා දුකට කරදරයටපත් වෙනවා. මේ හැම මොහොතෙම මේ සිදුවෙන දේවල්. ඊළඟට දැකිය යුතු දේ දකින්නට බැරුව නිවැරදිකම මොකද්ද? ඒ වගේම හොයාගන්නට බැරුව මිනිස්සු මෝහ පතල ලෝකයක අතරමං වෙලා ඉන්නවා. මුළු ලෝකයේම මෝහ පටලයකින් වැහිලා එහෙමනම් සැබෑදී ඔහුට පේන්නේ නැහැ. රාගයෙන් රත් වෙලා දිවාරේ ගිනි ගන්න ජීවිත මේ ලෝකේ තියෙනවා. මේ ලෝකේ එවැනි ජීවිත තියෙනවා. දේශ භරිත වෙලා තමනුත් අනනුත් විනාශයට පත් කරන ජීවිත මේ ලෝකේ තියෙනවා මේ මොහොතේ ක්‍රියාත්මක වෙනවා මෝහෙන් වැහිලා මෝහ පතර ලෝකයක අතරමං වෙලා යා යුත්තේ කොහේද නොයා යුත්තේ කොහේද කල යුත්තේ මොකද්ද කතා කල යුත්තේ කොහොමද සිටිය යුත්තේ මොනවද එහෙම හිතන්න බෑ කතා කළ යුතු දේ දන්නේ නෑ මේවා අසංවර වෙනවා කය අසංවර වෙනවා සිත අසංවර වෙනවා වචනය අසංවර වෙනවා ලෝකයෙන් සීලය ඈත් වෙලා යනවා එතකොට ලෝකය රත් වෙනවා ගිනි ගන්නවා මේ අපේ හැට පේන පත්‍රයක් අරගෙන පත්‍රයක් අරගෙන බලනකොට වෙනත් ලෝකයේ ප්‍රවෘත්ති මාධ්‍යයක් බලනකොට ඔබට ඇහෙන දේවල් පෙනෙන දේවල් දිහා බැලුවම මොනතරම් මේ මිනිස්සු අතරමං වෙලා ඉන්නවද කියලා තේරෙන්නේ වාසනාවකට ධර්මයේ සැනසීම හොයාගෙන ධර්මයේ අධ්‍යක්ීම් ලබාගෙන ධර්මයට ධර්මයේ ලෝකයට දෙන්න කැපවෙච්ච පිරිසකුත් මේ අතර සිටිනවා ඒ සැනසෙමින් අනුත් අන් අයත් සනසවන අවස්ථා තියෙනවා ලෝකේ. ලෝකයේ හැම විටම දෙආකාරයකට වැඩ කරන බවත් අපට පේනවා. ආලෝකය එක වෙලාවකට පවතින ලෝකය අඳුරෙන් වෙහි යනවා. ලෝකයක කොටසක් ආලෝකයේ කොටසක් අඳුර ලබන අවස්ථා තියෙනවා. බලන්න මේ මනුස්ස ජීවිතය තුරට ඇවිල්ලා මිනිස්සෙක් වෙලා කොතරම් කෙටි කාලයක්ද අපි ජීවත් වෙන්නේ ඒ ජීවත් වෙන කාලය තුල සිත දැක්කේ නෑ සිත නිවැරදි කළ යුතු පිළිවෙත දැක්කේ නෑ සිත නිවන සනසවන ධර්මය දැක්කේ නෑ ඇසට මුලා වුණා කනට මුලා වුණා නාසයට මුලා වුණා දිවට මුලා වුණා ස්පර්ශයට මුලා වුණා එන එන අදහස් ක්‍රියාත්මක කරමින් සිතට මුලා වුණා ඊට පස්සේ ඔවුන්ගේ ජීවිත ගැටලු මතුවෙන්න පටන් ගත්තා මිනිස්යෝගේ ජීවිත අරගෙන බැලුවොත් සිනහසිලා හිටියට ඇත්ත తත්වයේ හෙලි නොකරට සිත විනිවිද දකින්න පුළුවන් නම් මේ හැම කෙනෙකුගේම හිතවල තියෙන ගැටලු ප්‍රශ්න අවුල් දකින්නට පුළුවන්. එහෙම ලෝකෙක ඉන්නේ. මේ ලෝකය තේරුම් ගන්න බැරි වුණාම ධර්මයක් දරා ගන්න බැරි වුණාම මිනිසා ඊළඟට යනවා මේ ඇති වෙන රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් මේ සත්‍යය යොමු කරනවා ඇදගෙන යනවා කොහාටද? දස අකුසලයට. දස අකුසලයට ඇදගෙන යනවා. බුදුරජාන් වහන්සේ වත්තුම සූත්‍රය දේශනා කරන මේ හරියට දේ කරගන්න බැරි වස්ත්‍රයක් හරියට නියම පාට ගන්න බැරි කරන කෙනා වගේ සිත නිවැරදි කරන්න බැරි කෙනාගේ ක්ලේශයන් විසින් දුගතියට ඇදගෙන යනවාය. දුගතියට ඇදගෙන යනවාය. ඒ නිසා අපට දකින්නවා ක්‍රියා තුලින් ක්‍රියා මේ පවතින ලෝකයේ ක්‍රියා දුගතියක් ගොඩනගනවා. දුගතියට යන වැඩපිළිවෙල තමා විසින් නිර්මාණය කරගන්නෝ දැන්. එතකොට ඔහුගේ ජීවිතය මොකද වෙන්නේ? ශීලයට ඉඩක් නැහැ. හිත තුල කරුණාව සැනසෙන ධර්මයක් කරුණාවට ඉඩක් නැහැ හිතේ. මෛත්‍රිය හිත සනසවන සිත සිසිල් කරන උතුම් ධර්මයක් මෛත්‍රියට හිතක් ඉඩක් නැහැ හිතේ. මෛත්‍රියයි කරුණාවයි හිතෙන් අයින් වෙන තැන ප්‍රාණඝාතයෙන් යුත් ලෝකයක් දකින්න ලැබෙනවා. තව කෙනෙකුගේ ජීවිතය ගැන තව කෙනෙකුගේ මරණ දුක ගැන හිතන්න බැරි හිත් ගොඩ නැගෙනවා. අනුන්ට දුකක් කරදරයක් වේදනාවක් දීලා හෝ තමාගේ අදහස් බලාපොරොත්තු සඵල කරගන්නට උත්සාහ දරන මිනිස් ජීවිත දකින්න ලැබෙනවා. දස අකුසල කර්මම ගොඩනගනවා. එතකොට සත් අහිංසක සත්වයන්ගේ ජීවිත විතරක් නෙවෙයි මිනිසුන්ගේ ජීවිතත් මේ සඳහා දුකටපත් වෙනවා. ඒ නිසා ධර්මය නැති ලෝකය ගිනිගත් ලෝකයක්. ධර්මයෙන් තොර ජීවිතයක් ගිනිගත් ජීවිතයක්. ඒ නිසා ඒ ජීවිතයට එකතු වෙනවා තවත් පාපය එකතු කරන්න, ක්ලේශය එකතු කරන්නට පුළුවන් දේවල් ඇදිලා එනවා කර්මානුරූපවම. ඔහු කරා පාප මිත්‍රයෝ ඇදී එනවා. ඔහු කරා මත් වතුර ඇදීගෙන එනවා. ඒවට ගිජුකමක් ආසාවක් ඇති වෙනවා. ඒවා නැතුව බැරුව යනවා. ඔහුගේ ජීවිතයේ තව තවත් ගැටලු ප්‍රශ්න වලට මැදි වෙනවා. මේ පංච සීලය අයින් වී ගිය තැන ලෝකයට මොකද වෙන්නේ කියලා බලන්න. එතකොට මෙන්න මේ తত্ত্বය මේ රාගය, ద్వේෂය, මෝහය මනවින් තේරුම් ගත නැති මිනිහාට කොතරම් දුකක් ඇති කරායිද මේ ජීවිතය වශයෙන් මතු දුගතියටපත් වෙමින් දුක් ඇති කරාද ඒ වගේම මේ ලෝකයේ දිහා බලාගෙන යනකොට මේවන් ගැටලු ප්‍රශ්න වලට මැදි වෙච්ච ජීවිත වගේම ජීවිතයේ යථාර්ථය දකින්නට පුළුවන් අවස්ථා ලෝකේ ඕනෑතරම් තියෙනවා. ඔබ රෝහලකට යනවා. අනිත්‍යතාවය, දුක, ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණය, ශෝකය. කොහෙද තියෙන්නේ? රෝහලක් තුල දේශනා වෙනෝ නිරන්තරයෙන්. ඒ ඉන්න ඒ පවතිනා වූ ලෙඩ වුණාම මරණයට ආසන්න වුණාම වයසට ගියාම ඒ වගේම වයස් ભેදයකින් තොරව ලෙඩකට දුකකටපත් වුණාම ඇති වෙන දුක් කම්කටොළු ඒ කුජලයා මෙම්ම ඒ කුජලයාට සම්බන්ධ අය විඳින ආකාරය අපට පේන්න තියෙනවා එතකොට දුක්ඛ සත්‍යයේ ප්‍රායෝගික අවස්ථාවක් අපට පෙන්වනවා කොහෙන්ද? රෝහලක් තුලින්. රෝහලක් තුලින් කර්ම විපාකවල අවස්ථාවන් පෙන්눔 කරනවා එවැනි අවස්ථාවන් තුලින්. ආබාධ අවස්ථා දෙකක් පෙන්නනවා සාමාන්‍යයෙන් ඇතිවෙන ශාරීරික අනිත්‍යතාවයේ ස්වභාවය ධාතුන්ගේ ස්වභාවය වෙනස් වීම මත ඇතිවෙනා වූ රෝග මෙන්ම කම්ම විපාකජා ආබාධා කියලා බුදුරජාණන් වහන්සේ තවත් කර්මයා අනුව ඇතිවෙන්නා වූ රෝග පිළිබඳවත් විස්තරයක් කරනවා. ඒ පෙන්වන්නේ ලෝකයේ ජාති දරා ව්‍යාධි මරණ ශෝක කියන අවස්ථාව. දැන් ධර්මයක් කියවන්න බැරි කෙනෙක් වුණත් ඔබට යමක් හිතන්න පුළුවන් අවස්ථාවක් මේ ලෝකයෙන් දෙනවා. සිද්ධාර්ථ මහබෝසතාන් වහන්සේ මහල්ලෙක් දැක්කා එතෙන්දී සිත ගමන් කරා ඊතා ගැඹුරින් අනීමේ ජීවිතේ මෙතෙන්ට කාගෙත්පත් වෙනව නේද? කාටවත් පුළුවන්කමක් තියනවද මොනම හරි බලපුලුවන්කාරකමක් යොදලා මේ වයසට යෑම නතර කරන්න. ධානිය යොදලා හෝ බලය යොදලා හෝ බෑ. එහෙම පුළුවන්කමක් නැහැ. ඒ නිසා මේ தත්වයෙන් අත මිදෙන්න ඕන. මේ සඳහා කුමක් කළ යුතුද? මහල්ලෙක්. ලෙඩෙක් දැක්කා. මරණයක් දැක්කා. දැන් අද කොහොමද අපි දකින්නේ? එදා ඒ කරුණ තුන ගැඹුරින් මේ தත්වයට මටත් උරුමයි, ඔබටත් උරුමයි, සැමට උරුමයි. මොනව කරත් මේ தත්වයටපත් වෙන මොහොත කියන්නට බෑ. ඒ නිසා මෙවන් ලෝකයක ඉන්නේ අපි. අස්තිර ලෝකයක ඉන්නේ. මේ ලෝකයේ දෙසම ඔබට එක විට බලන්න පුළුවන් නුවණක් ලැබෙනවා නම් ඒ නුවණ ලැබෙන අවස්ථාවේදී ඔබට මේ ලෝකයේම සම්පින්දණය කරලා ඔබ බලනවා ධර්මාශකින් එතකොට මෙන්න මේ ලෝකයේ සෑම තත්පරයකම සිදුවෙන දේ ඔබට දැක ගන්නට පුළුවන් මේ ලෝකේ සෑම තත්පරයකම සිදුවෙන සිදුවීම් ප්‍රධාන සිදුවීම් දෙස බැලුවොත් තවත් සිදුවීම් රාශියක් තියෙන්න පුළුවන්. ප්‍රධාන සිදුවීම් දෙස බලන්න ගත්තොත් සෑම තප්පරේම සෑම තප්පරයක් තුලම මේ ලෝකේ මිනිස්සුව විතරක් පස් හය දිනක් උපදිනවා සෑම තප්පරයක. ඒ අනිකුත් සත්‍යෝ ඇර එතකොට මේ ලෝකේ සෑම තත්පරයකම උපදිනවා උපදිනවා කියලා අපට පේන දර්ශනයක් තියෙනවා. මේවා දැන් ඔබට දහම් මැස නැති වුණා සංඛ්‍යාලේඛන අනුව ඔබට මේ ලෝකය බලන්න පුළුවන්. තප්පරයක් තුලම උපදිනවා උපදිනවා නොනවති මිනිස්සු අතරපත් දෙනෙක් තප්පරයක් තුල. අනිකුත් සත්‍යෝ දිහා බලන්න පටන් ගත්තොත් ඒකට ඔබට කොතරම් හිතේද කොතරම් උපදිනවා උපදිනවා ඒ උපදින්නා වූ සත්වයෝ ඒ මොහොතේ උපදිනවා වගේම එම තප්පරය තුල සත්වයෝ මරණයටපත් වෙනවා තවත් හතර තුන් හතර දිනක් එතකොට ඒ තප්පරය තුලම ඉපදීමක් දකින්නවා ඒ තප්පරය තුලම මරණයක් දකින්නවා දැන් බලන්න භාවනාව උතනම තියෙනවා අනිත්‍යතාවය උතනම තියෙනවා දුක හැම තත්ත්වයකම පෙන්눔 කරනවා. එතකොට ඔබට භාවනාවක් වෙනවා මොකද්ද? උපදිනවා, මැරෙනවා. තත්ත්වයක් තුල. ඊළඟට ඒ තත්ත්වයේ තුලම ලෝකේ සිදුවෙනවා උපදින පාර්ශවයේ අය සතුටක් ඇති කරගෙන ලෝකේ hina වෙනවා. ඒ වගේම මැරෙන පාර්ශවයේ ඒ තත්පරයේම ලෝකේ අඳා වැටෙනවා හැම තත්පරයේම සිනහසින අඬන ලෝකයක් හැම තත්පරයේම මැරෙන උපදින ලෝකයක් මේ අතරතුර ඉපදුනා වූ සත්වයා ලෙඩ වෙලා දුක් විඳිනවා එවැනි අවස්ථා බැලුවොත් ඕනෑ තරම් තියෙනවා ඒ වගේම ඉපදුණු සත්වයා මේ ඉපදීම මැරීම තත්පරයක් ගානේ සිදු වෙද්දි ඒ ගැන හිතන්නේ නැතුව දස අකුසල කර්මවල යෙදෙමින් ඒ සත්වයෝ දුගතිය කරා යන්න සැරසෙනවා මේ තියෙන දුක් මදිවට බලන්න ධර්මයක් නැති ලෝකයක තියෙන తত্ত্বය මේ ලෝකයේ තුල ඔබට विद्यमान වෙන සිදුවීම් ඊට බොහෝ දේවල් තියෙනවා ඒත් අදාළ මාතෘකාවට අනුව මේ ලෝකයේ තේරුම් අරගෙනයි අපි ලෝකෙ දෙස බලමිනුයි ධර්මයේ ගලප ගන්නට ඕන වත්තුපම සූත්‍ර දේශනාවේ තථාගත බුදුරජාණන් වහන්සේ මේ වස්ත්‍රයක් උපමා කරලා පෙන්නවා. ඒ වගේම නිවරදිව වස්ත්‍රයක් පාට ගන්වන ආකාරය පෙන්නවා. ඒ වගේම සිත කිලුටු කරගන්න උපක්ලේශය විස්තර කරලා ඒ උපක්ලේශයන් සිත තුල තියාගන්නා පුද්ගලයෝ දුගතිය කැමති විය යුතුයි දුගතියට පැමිණෙනවා සිත උපක්ලේශයන්ගෙන් මුදවා ගන්න අය සුගතියට සැනසීමට නිවනට පැමිණෙනවා ඒ නිසා අපි දැකිය යුතු අවස්ථාවක් තමයි අපේ සිත මුලා කරන අපේ සිත මුලා කරන කිලුටු කරන ක්ලේශයන් පිළිබඳ අවබෝධය. මෙතන චිත්තේ චිත්තානුපස්සීව බැලිය යුතුයි. සිතක් පහළ වෙනකොට ඒ සිත ලෝභ සිතක්ද, දේශ සිතක්ද, මෝහය පදනම් කරගෙන සිතක්ද? දැන් මෙතන මේ වත්තුම සූත්‍රයේ අවිද්‍යා විෂම ලෝභෝ මුලින්ම පෙන්නන්නේ අවිද්‍යා විෂම ලෝභෝ අවිද්‍යාව විෂම ලෝභය ක්ලේශයකි දුක ඇති කරන දෙයකි නිවන් මගෙන් ඈත් කරන දෙයකි එතකොට අවිද්‍යාව කියන්නේ කුමක්ද තමන්ගේ වස්තුවට කෙරෙහි තියෙන තණ්හාව ආයි මේක කැරෙනවා තණ්හාව කොටස් දෙකකට. ලෝභය විෂම ලෝභය. එතකොට තමන්ගේ දේවල් දෙන්නේ නැහැ පිනට දහමට යොමු කරන්නේ නැහැ තමන් පරිහරණය කරන්නේත් නැහැ. ඊළඟ දේ තමයි අනුන්ගේ සම්පත් දැකලා එය උදුර ගන්නට උපක්‍රම පහල කරනවා හිතනවා. දැන් ලෝකයේ මේ මොහොතේ සොරකම ලෝකයේ වෙලාගෙන තියෙනවා. ප්‍රාණඝාතය මේ ඇති කරන්නේ මොනෝ නිරාගන්න වස්තු සම්පත් උදුර ගන්න මිනිසා බය වෙලා යතුරු දාගෙන දොරවල් දාගෙන වහගෙන ඉන්නේ ඇයි වෙනත් සතෙකුට බය නිසා නෙවෙයි නපුරු මිනිසාට බයයි අවිද්‍යා විසම ලෝභයෙන් රත් වෙච්ච මිනිස්සු ගිනිගත් මිනිස්සුන්ට තවත් ජීවිතයක වටිනකමක් දැනෙන්නේ නැහැ එතන කරුණාව නෑ, එතන මෛත්‍රිය නෑ. එතකොට අවිද්‍යා විසම ලෝභෝ සත්‍යෝ දුගතියටපත් කරනවා නිවනින් ඈත් කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ දෙක හඳුනා ගන්න. මේ දෙක හඳුනා කරගෙන හඳුනාගෙන ඔබ ජීවිතය මේ දෙක දුරු කිරීම සඳහා කටයුතු කරන්නේ uppannānaṁ kāma vitakkān ādi vāseeti pajahati vinodeti ganti karoti anabhavan gamīti මේ තණ්හාව ඇසුරු කරගෙන පහළ වෙන්නා වූ සිතුවිලි මනවින් දැකලා ඒ තේරුම් අරගෙන ඒ දුක්සහිත දෙයක් බව තේරුම් අරගෙන එය ඔබේ සිතින් දුරු කරන්න අවශ්‍ය ධර්මයේ යෙදෙන්න ඊට අවශ්‍ය ප්‍රායෝගික ක්‍රියාවල යෙදෙන්න ඔබ ඒ සඳහා පළවෙනිවෙන්ම වස්ත්‍රයක් පිරිසිදු කරන්නට පැහැගන්වන්නට නිවැරදි පැහැයක් බබලන පැහැයක් ගන්නට නම් ඒ වස්ත්‍රය මනවින් පිරිසිදු කරා වගේ පළවෙනි බුද්ධ ශාසනයේ පළවෙනිම කොටස ආදි කල්යාණං ශීලයෙන් සම්පූර්ණ කරගන්න. සීලයෙන් මේ කෙලෙස් ක්ලේශයන්ට පිරිතුරු සපයන්න. සීලයෙන් දුරු කරගත යුතු ක්ලේශයෝ දුරු කරගන්න. ඊට පස්සේ මධ්‍යේ කල්යාණං වලට සමාධියෙන් සිතෙන් එකඟ භාවයෙන් ඒකාග්‍රතාවයෙන් ඉතුරු කොටස දුරු කරගන්න. තුන්වෙනි කොටස සමාධිය තුළින් ප්‍රඥාව උපදවා යතහාව බොහෝද දර්ශනයටපත් වෙන්න. දුකෙන් ඈතර වීමේ ධර්ම මාර්ගයයි. ඒ නිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ දේශනාව තුළ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා අවිද්‍යා විසම ලෝභෝ චිත්තං උපක්ලේශෝ ව්‍යාපාදෝ උපක්ලේශෝ කෝද කෝදෝ උපක්ලේශෝ උපනාහෝ බද්ධ වෛරය උපක්ලේශයක් ಗುಣ මකුකම උපක්ලේශයක් ඊර්ෂියාව උපක්ලේශයක් මසුරු බව මායාව සත කපටකම ඒ වගේම තද බව එකට එක කරන ගතිය ඒ වගේ දේවල් මේ අපේ චිත්තසංතානෙන් ඉවත් කරගත යුතුයි බුදුරජාණන් වහන්සේ වත්ූපම සූත්‍ර දේශනාවේ දේශනා කරා ඒ උතුම් දුක්ඛය සූත්‍රය ගැඹුරුයි තව දුරටත් බොහෝ සිතන්නට ඔබට අවස්ථාව තියෙනවා. ඒ කියවන්ට අවස්ථාව තියෙනවා. ඒ උතුම් ධර්මයේ ශනසීම ඔබ හැම දිනාටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ටා චුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං ආකාශට්ටා චුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු සම්මා සම්බුද්ධ දේශනා ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකා අසූ ධර්මයක් දේශනා කර ධර්මයට හේතු වාසනා වීමෙන් ඔබ හැම දිනාටම උතුම් නිවන් සුවය සාක්ෂාත් කරගන්න ලැබේවා මේ උතුම් ධර්ම දේශනාව වැඩසටහන් මෙහෙවන ගෞරවනීය ස්වාමින් වහන්සේ ඇතුළු මේ සියලු කාර්ය මණ්ඩලයටත් මේ ධර්මයේ උතුම් සැනසීම සාක්ෂාත් වේවා මේ ධර්මයේ ශ්‍රවණය කරා වූ මේ ධර්මය විකාශනයේදී නැරඹුවා වූ සියලු දෙනාටත් උතුම් ධර්මයේම සැනසීම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සූත්‍ර සජ්ජායනාව ආශ්‍රය කරගෙන ඒ සූත්‍රය ආශ්‍රයෙන් දේශනා කරා වූ සූත්‍ර දේශනාව අද දවසේ දේශකයන්න් වහන්සේ වන හෙයියන්තුඩුව දේවමිත්ත පෙදෙසේ ශ්‍රී ඥානතිලක භාවනා මධ්‍යස්ථාන අධිපති කම්මඨානාචාර්ය පූජ්‍යපාද පාතේගම ඥානතිලක ස්වාමීන්ද්‍රයන් වහන්සේට ගෞරව නමස්කාර පූර්වක ස්තුතිය පළ කරන අතරේම උන්වහන්සේට මේ ධර්ම ප්‍රචාරණයට තවත් ශක්තිය ධෛර්යය නිරෝගී සුව සම්පන්නිය ලැබෙන්නට කියලා අපි ප්‍රාර්ථනා කරනවා